ඒකට ඕන තරම් ඉඳ තියෙනවා. නැත්නම් අචිත්තාපසෝ. ඉතින් ඇඬුවේ ඇඬුවේ මොකද මට ආර්ග දෙකක් කිව්වනේ. එකක් කිව්වා වීගේ හිටියොත් 탁විත රජ වෙනවා යම් ආකාරයකින් පැවිදි වුණොත් බුදු වෙනවායි. රජුරන්ට ඒකේ දෙතාවරයක් තියෙන කොහොම හරි ගීගේ රඳවලා ශක්විත රජ වෙන්න ඕනකම. නමුත් අචිත්තාපසයාගේ තියෙන ආධ්‍යාත්මික ගතියට සම්මා සම්බුදුරජාණන් වහන්සේකට අවශ්‍ය කරන ලකුණු කියනවා. මේ දෙකම කියලා කිව්වා. එතකොට රජුරෝ ඇඬුවේ මොකද කියලා. ඇඬුවේ මේ අත්තා බුදු වුණාට මට වැඩ ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකයි? එතකොට ලබලා තිබුණ අරූප ධානවල හැටියට අනි අනිවාර්යව උපදින භවයට ඇස්පෙනීම කන් ඇහිම නැහැ. එතකොට බුදුන් දකින්න හම් වෙන්නේ නැහැ, බුදුබණ අහන්න හම් වෙන්නේ. එනිසා ඒ බුද්ධ බුදුජාන් වහන්සේලා කීපනමක් පහළ වෙනකන් ඒ අරූප තලයේ තමයි මට ගත කරන්න වෙන්නේ. එතකොට මේ බුදු කෙනෙක් ඉපදීමේ ලාභේ මට නැහැ. මොකද අර ඇති වෙච්ච අරූප ධානයට ඇති කෑදරකම නිසා. ඒක ගලවන්න බෑ. ඇති වෙච්ච නිකාන්තිය Taman ඇති කරගත්ත මේ අරූප ධානයට ඇති නිකාන්තිය කොච්චර බලවත්ද කියනවනම් Taman ඉදිරිපිට මේ බුදු වෙන බුද්ධහාමුදුරන් වහන්සේ නමක් හිටියත් මේ ධානයමද නොවේවා. මේ ධානය නොවුනත් මට හොඳයි කියලා අදිෂ්ඨාන කිරීමේ ශක්තියක් නැහැ. තරම්ම අර නිවන ධ්‍යානයට ඇති නිකාන්ති ශක්තිය, කාන්දාම් ශක්තිය වැඩි. ඒක නිසා උපේක්ෂාවෙන් පන්නරේ නොලැබිච්ච එවැනි සමාධි අභාග්‍යයට හිටින්න ඉඩ තියෙනවා. නරකට හිටින්න ඉඩ තියෙනවා. ඉතින් මේක තේරවාද ශාසනයේ විශේෂයෙන්ම මේ විපස්සනාවක තියෙන වටිනාකම් පෙන්වන ආචාර්යවරු පෙන්ලා දෙනවා. මේ අසිත තාපසයට අඬන්න සිද්ධ වුණේ තමන්ම වඩපු ධ්‍යානය පිළිබඳ. මොකද හේතුව ඒ ධ්‍යානය උපේක්ෂාවෙන් පන්නරේ ලැබලා තිබුණේ සතියෙන් පන්නරේ ලැබලා දෙන දැක්කේගේ හොඳ පැත්ත විතරයි. අනිවාර්යයෙන්ම මරණ මොහොත දක්වාම ධ්‍යාන සුඛය ලැබෙනවා. අනිවාර්යයෙන්ම බ්‍රහ්ම ලෝකේ යනවා. යන්නේ අරූපත් අලේ. ඊට පස්සේ මේ මනුෂ්‍ය ලෝකේ බුදු කෙනෙක් පහළ වුණාට ඒ වාසිය ලබා ගන්න බෑ. ඒක නිසා හැම වෙලාවෙදීම සමාධි සම්පොඥංගය උපේක්ෂාවෙන් පන්නරේ ලබන්නේ. අන්නේ පන්නරේ ලැබීමට අවශ්‍ය කරන්නා වූ බීජ, අවශ්‍ය කරන්නා වූ හික්මීම, අවශ්‍ය කරන්නා වූ මූලික පෙළගැස්ම ඇති කරලා දෙන්නේ සතිය තමයි කියන්නේ. එන එන අරමුණක් ආස්වාද ප්‍රසවාස භාවනා කරන ආනාපාන භාවනා කරන කෙනෙක් නම් ආස්වාසේ වේවා ප්‍රසවාසේ වේවා සමාන බැල්මක් බලන්න. ආස්වාද ප්‍රසවාස දෙක නැද ඇත්තා වූ හිස්තන දකින්නනේ ඒත් අර සාසමාන බලන්න. ආස්වාසේ මුල මැද අග වශයෙන් බලනනේ සමාන බැල්මෙන් බලන්න. ප්‍රස්වාසයේ මුලැමැදාක බලනවනේ සමාන බැල්මෙන් බලන. ඒ වගේම ආශ්වාස ප්‍රස්වාස කරන සද්දයක් ඇහෙනවනේ. අනේ මට වැරදුනා කික්නදකින් කියලා. ඒක පිළිබඳව කක් හිතන්නේ හරි ආනාපානේ කරන ගියා. දැන් සද්දයක් ආවා. ආනාපානේ නතරුණා සද්ද පටන් ගත්තා. දැන් ඊගාට සද්ද නතරලා ආනාපානේ අපහු වෙනවා. ඉතින්දි සතුටක් ඇති කරගන්නෙත් නැහැ. මේන මේ විදිහට කරගෙන යන භාවනාවේදී මූල කර්මස්ථානයේ මත වෙනකොට ඒ බව දාන්න. බාහිර බාධකයක් එනකොට ඒ බව දාන්න. එතකොට හිත පෙරෙන ගතිය තියෙනවනම් ඒ බවක් දන්නවා මිස ඒ පෙරෙන ගතිය මැදින් නඩු කියන්න යන්නේ නැහැ. චෝදනා කරන්න යන්නේ නැහැ. නැත්නම් මම කාලකන්ණියෙක් කියලා හිතන්න යන්නේ නැත්නම් මට හරි ගියයි කියලා හිතන්න යන්නේ ඒක දිගටම සතිය පෙන්වන ලකුණක් තමයි මේ සෑම දෙයක්ම පූර්ව නිගමනවලින් තොරව බලන්න පුළුවන් ගන්න මේක මතු කරලා පෙන්වන්න හොඳ සාක්ෂියක් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා අතියේ සතිය පුරුදු කරගෙන යනකොට ප්‍රේක්ෂාවට පාරක පෙන්නේ කොහොමද ඒකට අපි සතිය පටන් නැති ප්‍රේක්ෂා පටන් නැති යන්තම් භාවනා කරන යන කෙනෙකුට මුණ දෙන්නේ කොහොමද කියලා බලන්න හොඳ සාක්ෂියක් මේ පටිසම්භිදා මාර්ගයේ හම්බුණා මම කියවගෙන යනකොට ඒක ඉන්ද්‍රිය ධර්ම කියන එක මේ අත්තු මම හිතනවා අහලා තියෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන එක සාමාන්‍ය පොත්පත් කියව නැත්තු දාන්න. ඉතින් මේක දියුණුවටපත් වෙනකොටම බල ධර්ම බවටපත් වෙනවා. ඉස්සල කියනවා සමා මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, පස්සේ මේක ශ්‍රද්ධා බලයක් බවටපත් වෙනවා. ඊගාට වීරිය ඉන්ද්‍රිය, වීරිය බලයක් බවටපත් වෙනවා. සති ඉන්ද්‍රිය, සති බලය බවටපත් වෙනවා. සමාධි ඉන්ද්‍රිය, සමාධි බලය බවටපත් වෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය බවටපත් වෙනවා. ඉතින් මේක පිළිබඳව හරි ලස්සන, ඒ කියන්නේ බොහොම ප්‍රායෝගික ප්‍රායෝගික අර්ථකථනයක් සඳහන් වෙනවා මේ ඉන්දිය සහ බල අතර දෙක වෙනස පෙන්වන්න පරිසම්බිදා මාර්ගය. ඒක සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ පරිසම්බිදා මාර්ගයේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ කෘත්‍යයක් කියලා. කොහොම ප්‍රායෝගික ප්‍රතිචය. විශේෂයෙන්ම අපේ අපවත් විචනායක ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම විශේෂඥ වෙලා හිටියේ ඒ පරිසම්බිදා මාර්ගය කියන පොත හරියට පරිශීලනය කළා. ඉතින් ඒකෙදී මට මේක හම්බුනේ ඇත්තට මේ සති බලය සති ඉන්ද්‍රිය සති බලයක් වෙන්නේ මොකද්ද කියන එක හොයාගෙන යනකොට හම්බෙච්ච පදයකට. නමුත් ඒක හොඳ පොදුවේ විස්තර කරලා දෙන්න පුළුවන් මේ උපේක්ෂාවේ ස්වභාවය කොහොමද පෙන්වන්නේ කියලා සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයක් වෙන්නේ කොහොමද අස්සද්දේන කම්පතිටි සද්ධා බලං කියලා පදයක් සඳහන් කරලා තිනවා මේ පරිසම්බිදා මාර්ගය. අපි සද්ධා වඩනකොට ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් සද්ධා වඩන තාක් අපි කරන්නේ පුළුවන්තරම් සද්ධාව ඇති වෙන්න ඕන හේතු සාධක පුළුවන්තරම් වට කරගෙන දීලා සද්ධා සහිත හිත දවසේ වැඩි වේලාවක් ඇති වෙන සද්ධාව බොහොම උච්ච අවස්ථාවේ පවත්වීම සඳහා අපි හරියට දාන ආදී කුසල කර්ම කරනවා. වන්දනා තමයි යන. ශ්‍රද්ධා සහිත බුද්ධලෙන් අසුරු කරනවා. කරගෙන කරගෙන අපි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික මේ ශ්‍රද්ධාව කියන එක දිනු කරන ආපුවාම අපි ඒකට කියන්නේ තාම ඉන්ද්‍රිය මට්ටමේ ශ්‍රද්ධාවක් තියෙනවා. මේ මහා මෙුණාවට ගිහිල්ලා ඒ සමාධි පිළිමේ ඉස්සරහින් කරන භාවනා කරනකොට ඒ වැල්ලේ ඉඳගෙන ඉන්න වෙලාවේදී හරක් මරණ තැනගෙන භාවනා කරනකොට වෙනසක් තියෙනවා. මොකද ඒක සිද්ධ වෙච්ච තැනක්, එතන ශ්‍රද්ධාව සහිත තැනක්. ඉතින් ඒක අපි යම්මක් ඇති කරගන්න. එතකොට ශ්‍රද්ධාව සහිතව භාවනා කරනකොට ඉතින් හරියනවත් හොඳයි. වීඩියෝ හොඳට එනවා. සති සමාධි ප්‍රඥා වැඩෙනවා. අපි තුමු යම් වෙලාවක කොහොම කරන යනකොට ওই ශ්‍රද්ධාව කැඩෙනවා. ඒ හේතුඵල ධර්මයක් නේ. ඒ ධර්මයේ නිසා හේතුවක් ආපු වෙලාවේ කැඩලා යනවා. කැඩිච්ච ගමන් අපි අනිවාර්යයෙන්ම කරන්නේ පශ්චාත්තාපයටපත් වෙනවා. අනී මෙච්චර ලස්සන අපි කරගෙන ආපු ශ්‍රද්ධාව කැඩුනා කියලා. ශ්‍රද්ධාව අසද්ධාාවක් බාටපත් වෙච්චාම කම්පාවක් තමයි අපිට ඉතුරු වෙන්නේ. අන්නේ විදිහට ශ්‍රද්ධාව වැටීම વિશે කම්පාවක් සැලෙන ගතියක් ඇතිතාකල් අපි කියනවා ඒකට සද්ධා ඉන්ද්‍රිය කියලා. යම් දවසක ශ්‍රද්ධාව බලයක් වෙන්නේ කොහොමද? ශ්‍රද්ධාව වැටුණයි කියලා කියලා හැලුණයි කියලා කම්පා නොවන තැන. ශ්‍රද්ධාව නැහැ. නමුත් ශ්‍රද්ධාව නැහැයි කියලා සැලෙන්නේ නැති තත්ත්වයට එන්න පුළුවන් වුණා නම් එතකොට අර ඉන්ද්‍රිය මට්ටමේ තිබුණු අද්ධාව බල මට්ටමටපත් වුණා දියුණු වුණා මොරුවා කියලා කියන්නේ. අශ්‍රද්ධාවක් ඇති වුණයි කියලා හිත සලාගන්නේ නැති ගතිය. මේකේ තියෙන්නේ ලොකු සතියකුත් මේක තියෙනවා. නැත්තම් අපිට මේ කියන ධර්ම කාරණාව තේරෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි උපේක්ෂාවේ තියෙන ඇති වුණා නැති වුණා කියන දෙකට නොසැලෙන ගතිය ශ්‍රද්ධාව නැති වුණත් සැලෙන්න එපා. මෙතන ශ්‍රද්ධාව ඇති වෙන්නේ හේතු කාරණා මතින්, ශ්‍රද්ධාව නැති වෙන්නේ හේතු කාරණා මත. ශ්‍රද්ධාව නැති වෙච්චාම අපිට කරන්න තියෙන්නේ දැන් ශ්‍රද්ධාවන්නේ, ශ්‍රද්ධාව නැති වෙච්චාම මගේ හිත කෙලෙස් වලට බර වෙනවා, සතිය පවත්වා ගන්න බැරි වෙනවා. මේකත් මම කවදා හරි අස්පනා අපිට දකින්න ඕනේ. දැන් හොඳ වෙලා. තිබුණ තැන ඉඳලා ශ්‍රද්ධාව නැති තැනට වැටුණා. එතකොට ඕන්න මගේ හිත කැළඹෙනවා. ඔන්න මගේ හිත මට දෙස් දෙනවා. ඔන්නේ ශ්‍රද්ධාව නැති වෙන්න ගිය මනුස්සයාට මම දොස් කියනවා. ආයිරේ හොයනවා. නමුත් මට මේ ශ්‍රද්ධාව නැති තැන ඉන්නවා කියලා නැති තැනේ ස්වභාවික ලක්ෂණ බලාගන්න මේක බාධා. එනිසා ශද්ධාව නැති වෙලා නොසැලෙන ගතිය, අකම්පෙය්‍ය ගතිය තමයි ශද්ධා බලය කියලා කියන්නේ. ඊගාවට වීර්ය ගැන කතා කරනකොට සඳහන් කරලා තියෙනවා වීර්යයට ප්‍රතිපක්ෂ ධර්මයේ තමයි කුසීතකම්. ඉතින් හොඳේ ශද්ධාවේ වෙලාවක් හොයාගෙන මේ වගේ තැනට ඇවිල්ලා භාවනා කරන්න ගියාම ඔන්න නිින්දට යනවා. ඉතින් හරියට කේන්ජනවා, හරි ලැජ්ජාවක් ඇති වෙනවා. මේ හිත බොහොම නොසන්ඩාලයි, බොහොම නොහික්මිච්ච ගතියක් තියෙන්නේ. මෙච්චර මේ අමාරුවෙන් ඇති කරගත්ත භාවනා අවස්ථාවේ මේ පිරිසක් මැද මට නිින්ද ගියා, කම්මැලිකමක් ආවා කියලා ඉන්දිය මට්ටමේ ඉන්න තාක්කල් අපිට එන ඒ කුසීත ශිෂ්ඨකමට, වීරිය මධිකමට අපි දෙස් දෙනවා. ඒක වෙච්චි මටත් අපි නිඳා කරගන්නවා. නමුත් යම් දවසක භාවනාවේ මෝරලා වීරිය බලයක් බාටපත් වෙච්චාම අර කුසීත උණයි කියලා හිත සැලෙන ගතිය, කම්පා වෙන ගතිය නැතුව යන ගිය දවසට අපිට තේරෙනවා වීරිය තියෙනකොට වීරිය තියෙන බව දැනගන්නවා, වීරිය නැතිකනොට වීරිය නැති බව දැනගන්නවා මිස වීරිය නැති තැනට තවත් චිත්ත පීඩාවක් දාලා හිතවත් ගන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ. ඒ අඩුපාඩුව තියෙන තාක්කල් අපි කියන්නේ වීරිය ඉන්ද්‍රිය කියලා ඔන්න ඔය කඩයිම පැන්නට කරවන. ඔය කියන කඩුල්ල පැන්නට පස්සේ වීරිය බලයක් වාටපත්. සතිය ගැන කතා කරනකොට කියනවා අපමාදේන කම්පතිටි සති බල. අප්‍රමාද කියන්නේ සතිය පමාදේ කියලා කියන්නේ පමාවට වැටිලා, කෙලෙස් වලට වැටිලා. ඒකට සතියෙන් ඉන්නකොට කෙලෙස් නැතුව ප්‍රමාදේ මුදුන්පත් වෙලා සතිය ඉදිරිපත් වෙලා තියෙනවා. අපි දන්නවා දැන් මගේ හිත ඉදිරියට යනවා බොහොම හොඳයි. ඒ තාකල්ලේ හිතට තියෙන්නේ සමාධි ඉන්ද්‍රිය මට්ටම. සමාධි බලයක් වෙනකොට මොකද වෙන්නේ? සතියට හොඳට අහු වෙනවා. දැන් මම සතියේ නෑ කිය. දැන් මම ප්‍රමාදේ වැටිලයි. මගේ හිත අතීතයේ ආශ්‍රය කරනවා. මගේ හිත වර්තමාන වර්තමානයේ ආශ්‍රය කරන්නේ අනාගතය ආශ්‍රය කරනවා කියන හොඳට Tamanට තේරෙන්න පටන් ගන්න තැන දක්වා එනකොට භාවනා නොකරපු කෙනෙක් වචාගන් නොදන්න කෙනෙක් හිතන්නේ දැන් හිත වැටිලයි කිය. භාවනා කරන කෙනා උපේක්ෂා ගන්න බලාපොරොත්තු වෙන එක හිතන්න ඕනේ. සතියටම තේරෙනවා දැන් මම මේ මේ වෙලාවේ සතියේ නැහැ. මම මේ වෙලාවේ කලබල වෙලා. මම මේ වෙලාවේ මදේට ප්‍රමාදයට වැටිලයි කියලා දැන ගැනීම එකක්. දැනගෙන නොසලී සිටීම නම් සති බලයයි. ඒක ඉතාමත්ම කලාතුරකින් කියන තමයි Taman පිළිබඳව නිවැරදි නිශ්චයකටපත් වෙන්නේ. සතිය නැති වෙලාව දැනගත්තකම හුඟ දෙනෙක් තිබුණටත් වැඩිය කලබල වෙනවා. ඒක නෙමෙයි කරන්න තියෙන්නේ සතියත් එළඹ සිට දැනගත යුත්තක් අසතියත් එළඹ සිට දැනගත යුත්තක්. කියන්නේ මේ වෙලාවේ මට සතිය නෑ කියලා දන්නවනම් සතිය තියෙන වෙලාවේ දන්නට වැඩිය හොඳයි කියලායි මේකේ කියවේ. ඒ වගේම තමයි සමාධිය කියලා කියන්නේ අවික්ෂේප ගතිය. නමුත් වරින් වර අපිට පේනවා කොච්චර අපි අවික්ෂේප හිත ගන්න ගියා හිත වික්ෂිප්ත වෙනවා. මේ වෙලාවේදී කම්පා වුණොත් සතිය කෘත්‍ය සිද්ධ වෙන්නේ නෑ උපේක්ෂා කෘත්‍ය සිද්ධ වෙන්නේ නෑ. විපාක ගන්නවා අපේ හිතේ වික්ෂිප්ත ගතිය තියෙන්න පුළුවන්. නමුත් ඒක වික්ෂිප්ත ගතිය වශයෙන් තේරුම් ගන්නවා මිස පිරිස ඒ පිළිබඳ චිත්තේ සැලීමක් මධ්‍යස්ථ භාවයෙන් පිට බැනීමක් සිදු වුණොත් අපිට සමාධි ඉන්ද්‍රිය මට්ටමේ නතර වෙනවා සමාධි බලයක් මට්ටමට දියුණු වෙන්නේ නැහැ අවික්ෂේප ගතිය ආවත් ආ ඔය අවික්ෂේප ගතියත් ටික වෙලාවක යනවා ඊට පස්සේ ආය සමාධි හිතක් එනවා ඒ නිසා මම නොසැලී මේක දිහා බලන්න ඕනේ කියලා කිව්වොත් ඒ පුද්ගලට සෑහෙන සතියක් අවශ්‍ය කරනවා මෙන්න මේ හැලෙන හිතට හිත සැලුනට ඒ පිළිබඳව මදහත් බලන්න ආන්න එවැනි සතිය ආදී ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනකොට තමයි උපේක්ෂාව ඔටුනු පළ වෙන්නේ උපේක්ෂාව මුදුන් උපත් වේ. උපේක්ෂාව මෙරිසි තත්වයට එන. ඒකෙන් ප්‍රඥාවිත්‍ය. ප්‍රඥා නැතිකම අපි දන්නවනේ අවිද්‍යාව නැත්නම් මෝඩකම කියන. තමයි හොඳට තේරෙනවා මේ වෙලාවේ කියන කාරණා වැටහෙන්නේ හිත අන්දමන්දයි මේ කොළඹ රටේ පාවිච්චි කරන දන්නේ මයි ළඟ තියෙනවා දෙන අංජ බජල් කියලා වගේ. ඔළුව ක්‍රේල් වෙලයි කියලා කියනවා. ඒක තේරෙනවා දැන් මගේ ඔළුව හරියට වැඩ කරන්න ප්‍රශ්නයක් නැහැ. නොසේ හිතේ පු탁 ගැන හිතේකට ඕන තරම් ඉඳ තියෙනවා. ඒක වෙනකොට හොඳට දන්නවනේ මගේ